සාදු සාදු සාදු නැහින සීලම දෙනා ධර්ම දේශනාවක් ඇසීමේ සූදානම් වෙලා ආසුවට වාඩි වෙලා සාදු කාර්යයක් පවත්වන නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ සංකින් මඤ්ඤසි භික්ඛවේ වේදනා නිච්ඡං වා අනිච්ඡං වාති අනිච්ඡං භන්තේ යං කිංච අනිච්ඡං යං කිංච වේදනා අනිච්ඡං වා දුක්ඛං වාති දුක්ඛං වා සුඛං සුඛං වාති දුක්ඛං බන්ති යං කිංච වේදනං අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්මං සක්කල්ලන්නුතෝ සමනුපස්සිතුං හේතං මම ඒතෝ හමස්මින් ඒසෝමි අත්තාති නමේ භන්තේති තීති සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ධම්ම වේපදනම මූල ස්ථාන කරගෙන මුල් කරගෙන මේ විදිහට මාසිකට සැරයක් හමු වෙන චාරිත්‍රයේ තුල පැයක පමණ නැත්නම් පැයකටයක් වෙලා ඇතු වැඩිව ධර්ම දේශනා පැවැත්වීමේ චාරිත්‍රයකොත් පවතී. ඒ ධර්ම දේශනාව සඳහා පසුගිය වාර 7-8කම දිගටම අපි මූලික සූත්‍රයේ වශයෙන් නැත්නම් ප්‍රධාන තේමා වශයෙන් මාතෘ වස්තුක වශයෙන් තියාගත්තේ ප්‍රසිද්ධ වෙච්ච මේ අනත්තලක්කන සූත්‍රය ඒ වුණාට ඒ ත්‍රිවිධක පොත්වල ඒක සඳහන් වෙන්නේ පංචවග්ගීය සූත්‍රය කියලා සංයුත් නිකායේ ස්කන්ධ වර්ගයේ සඳහන් ස්කන්ධක සංයුත්තේ සඳහන් වෙනවා. ඉතින් ඒ අනුව අපි ඒකේ වාර කීයක්ම පාත්තන්ට දුනා මේ ශාසන ව්‍යවහාර වශයෙන් තියෙන මේ පංචස්කන්ධ නැත්නම් මේ පස් කඳු එහෙම නැත්නම් මේ කය කියලා හඳහන කරන දේ නම් වශයෙන් කියනවා නම් රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ පංචස්කන්ධය එක එකක් අනාත්ම භව එහෙම නැත්නම් ඒකට ජීවානාහන භව ආඳුම්ට්ටු කරන්න බැරි බව තරුවචන් වහන්සේගේ නැත්නම් බුදු වෙච්ච ගමන් සම්මා සම්බුදුජානන් වහන්සේගේ ප්‍රකාශන තමයි ඉස්ලාම අපි සාකච්ඡා කරන්නේ ඊට පස්සේ මේ භවට එකඟ වෙච්ච නැත්නම් ඒකට ප්‍රතිවිරුද්ධයක් විරුද්ධතාවයක් නොදන්නකෝ ශාස්ත්‍රක මහණුන් සාකච්ඡා මාර්ගයෙන් ඒ අදහසට සමාන්තරගත කර ගැනීම සඳහා ඊගාවට මේ පොඩි අවදි කිරීමක් කෙරෙනවා. ඒ එක එකක් ස්කන්ධයක්, කන්දක්, අයක් නැත්නම් කොටසක් පිළිබඳව බණ අහන අයගේ නැත්නම් මෙතනදී ඉදිරිපත් වෙන්නේ මිනිස්සය වශයෙන් පසකමහනු එයාගෙන් අහනවා තංකින් මඤ්ඤත භික්ඛවේ වේදනා නිච්ඡං වා අනිච්ඡං වා මහණෙනි මොකද හිතන්නේ මොකද හිත කල්පනා කරන්නේ මතේ මොකද්ද මඤ්ඤනා කරන්නේ කොහොමද මේ වේදනා කියලා කියනෝනම් අපේ ජීවිතයේ අනිවාර්යයෙන්ම සම්බන්ධ වෙච්ච චෛතසිකයක් නැත්නම් විදීමක් ඒක නිට්ටය වූ සාස්වත වූ ध्रुव ऊ විපරිණාමයටපත් වෙන්නේ නැති වූ ශාස්ත්‍රත දෙයක්ද එතන අනිත්‍ය වූ පරිණාමයටපත් වන්නා වූ වෙනස් වෙන සුළු දෙයක්ද කියලා. ඉතින් එතනදී ඒ ස්වාමීන් වහන්සේලා පැහැදිලි උත්තරයක් දෙනවා අනිච්ඡම් බන්ති කියලා. ඒ වේදනාව කියන එක පෙරලෙන සුළුයි. විපරිණාමයටපත් වෙන සුළුයි. සදාතනිකව එක විදියට පවතින දෙයක් නෙවෙයි. ධුව වූ ශාස්ත්‍රත වූ අවිපරිණාමිත වූ වෙනස් නොවෙන්නා වූ දෙයක් නෙවෙයි. වෙනස් වෙන සුළු දෙයක්. ඉතින් ඒක සාමාන්‍යයෙන් මේ සම්මත ලෝකයේ පන්තික ළමයිකින් ඇහුවත් ඒ ගුරුවරයෙක්ගේ පවතින මේ සම්මුති පාඩම් පන්තියක උනත් තේරුම් අරගන්න පුළුවන්. ඒ වගේ දෙයක් වෙනස් වෙන සුළු බව නිරීක්ෂණය කළ හැක්කක්. ඒ වගේම මේ වෙනකොටත් බොහෝ දෙනා නිරීක්ෂණය කරලා තියෙන දෙයක් විශේෂයෙන්ම අපිට එක තැනක වැඩි වෙලා එක ඉරියව්වක වැඩි වෙලා ඉන්න බැරි. ඒන් ඇතිවෙනා වූ වේදනා මතුවෙනවා. ඒව වෙනස් වෙන නිසා අපි ඉරියව් මාරු කරනවා. ඒකෙම පේනවා අපිට මේ ඇති වෙන වේදනා ඇති වුණාට පස්සේ ඉරියව්වේ ඉන්න බෑ. ඒ ඉරියව් වෙනස් කරනකොට අර වේදනාව වෙනස් වෙනවා. වේ අමාරු වේදනාව හොඳ වේදනාවක් වටපිට හොඳ වේදනාවක් අමාරු වේදනාවක් වටපත් වෙනවා. ඒක නිසා ඒකේ අනිච්චත්වය කියන එක සම්මුති සත්‍යයෙන් නම් පිළිගන්න පුළුවන්. ඊට පස්සේ ඒ උත්තරේ දීපු ඇත්තෝ මේකට වගකීමකින් බඳා ගැනීමේ අදහසින් ਸਰවචනන්තය විවසන ප්‍රශ්නයක් අපි ගේපා රූපස්කන්ධය පිළිබඳව මතක් කරගත්ත ප්‍රශ්නාවලියමයි යං කිංච අනිච්ඡං අනිච්ඡං දුක්ඛං තං සුඛං යං කිංච යං කිංච දුක්ඛං අනිච්චං සංදුක්ඛං වා සුඛං වා මහනි මේ ආකාරයේ යම් කිසි වේදනාව නම් වූ චෛතසිකයක් වේදනාව නම් වූ විඳීමක් අපි හඳුනා ගත්තා නම් වෙනස් වෙන සුළු බව විපරිණාමයටපත් වෙන බව නිත්‍ය නැති බව ඒක ඒ විපරිණාම වෙන ගතිය නිසා මේක සැපක් විදිහට හඳුනන්න පුළුවන් වෙන දුකක් විදිහට කියලා. ඉතින් මේක මේ ආරි ව්‍යවහාරයේ පවතින ප්‍රශ්නයක් විදිහට ගත්තොත් නම් එච්චර අවුලක් වියුලක් නැහැ. නමුත් වේදනාව පොදුවේ ගත්තොත් ඒක සැපද දුකද කියලා කියලා හඳුනා දෙන්න ඉස්සලා පොඩ්ඩක් නතර වෙලා කල්පනා කරලා බලන්න වෙනවා අපි සම්මතයේ වශයෙන් හඳුනා ගන්නා වූ සැප වේදනාවක් නම් සැපයි කියාවි සම්මතයේ වශයෙන් හඳුනාගත්ත දුක් වේදනාවක් නම් දුකයි කියාවි ඒ සැප දුක දෙකට අහු වෙන්නේ නැති යම් කිසි වූ අදුක්ඛම සුඛයක් උපරි නැත්නම් උපේක්ෂා සාගත සුඛ වින්දනයක් තියෙනවා නම් ඒක මේ දෙකට අහු වෙන්නේ නැහැ කියලා අපිට අර ප්‍රශ්නේ ටිකක් විස්තර කරලා කපල කොටලා කියන උත්තර දෙන්න වෙයි. නමුත් මේකෙදී මේ ස්වාමී ස්වාමින් වහන්සේලා සරුවචන් වහන්සේට ඒ වගේ ප්‍රශ්න විග්‍රහ කරන්න යන්නේ නැතුව එක පොදු නිගමනයකට එකඟ වෙනවා යමක් පෙර වෙන සුළු නම් වෙනස් වෙන සුළු නම් ඒක ඒකාන්තයෙන් දුකයි. ඒතර සම්මත ලෝකේ තොර ප්‍රශ්නයක් මතුවෙනවා අපට පෙරලෙන සුළු වුණත් සැප වේදනාවක් දුකයි කියලා හඳුනා දීමට හැම කෙනාම එකඟ වෙනක් නැහැ. ඒ වෙලාව ඒ වගේම දුක් වේදනාවක් සැපට පෙරලිලා යනවන ඒ දුකයි කියන්නේ නමුත් මෙතන පොදු අදහසකින් දෙනවා යම්පනානිච්චන් දුක්ඛං වා කං සුඛං වාති යමක් අනිත්‍ය නම් සැපත් දුකද්ද කියලා අහනවා ඒ අනිත්‍ය දේ රූපයක් වෙන්න පුළුවන් වේදනාවක් වෙන්න පුළුවන් සංඥාවක් වෙන්න පුළුවන් සංස්කාරයක් වෙන්න පුළුවන් විඥානයක් වෙන්න පුළුවන් අපි අද දවසේ ඉස්සරහින් කියාගත්තේ වේදනාව වුණාට කොන මොනම දෙයක් වුණත් අනිත්‍ය නම් සැපද දුකද කියලා අහුවොත් අර කියපු විදිහට දෙපැත්තට යන උත්තර ලැබෙන්න පුළුවන් අපි ඒක මේ ධර්ම දේශනාව ඇතුළත විග්‍රහ කරගත යුතුයි. මෙතනදී මේ ස්වාමීන් වහන්සේලා පැහැදිලිවම කියනවා යමක් පෙරලෙන සුළු නම් ඒක දුකයි කියලා අපිට සාමාන්‍යයෙන් කියන්න පුළුවන් යමක් ඉස්පාසු දෙන්නේ නැත්තම් අපිට එක දිගට හුස්මක් අල්ලන තරමක් විවේක වෙන තරමක්වත් යමක් විවේකයක් ඉස්පාසුවක් දෙන්නේ නැත්තම් ඒක දුකයි. මොකද හේතුව ඒක ඉස්පාසු නොදෙන තරමින් ශීඝ්‍ර වෙනස් වීමකට භාජනය වෙන නිසා. නමුත් මේක තුල ඇත්තටම සරුවචන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙලා දෙන්න තියෙන පණිවිඩයක් යමක් වෙනස් වෙන යුතු නම් ඒක දුකයි කියන එක ඒ ආර්ය විවරයේ හැටියට බලනකොට ශේක සම්මත විවහාර ක්‍රමයේ හැටියට බලනකොට කිව යුතු පණිවිඩයක් ඒක මේ ස්වාමීන් වහන්සේලාගෙන් මතු කරගන්න. ඒක මතු කරගත්තට පස්සේ ඒ මකින්ම තහවුරුවක් ලබා ගන්නවා යම්පන දුක්ඛං යම්පන අනිච්චං දුක්ඛං යමක් මේ විදියට වෙනස් වෙනවා නම් යම් විදියට විපරිණාමයට යනවා නම් එවැනි දෙයක් මේක මමය මේක මගේය මේක මගේ ආත්මයයි කියන තරම් තරම් වෙනවද මයින් කරන්න ගමන වඩිනවද ගැළපෙනවද කියන ප්‍රශ්නයක් මතු කරනවා. එතකොට සාදු ඒ මේ විචුන් වාසලා කියනවා ඒ විදිහට යමක් දුක එළවනවා නම් වෙනස් වෙන සුළු නම් පරිණාම භාවයට යනවා නම් එවැනි දෙයක් එහෙම මේක මමය මේක මාගේ මේක මගේ ආත්මයයි කියාගන්න වටින්නේ නැත. නෝහෙතම් බන්තේ කියලා උත්තර දෙනවා. ඉතින් මේක තමයි අද දවසේ ධර්ම දේශනාවේ මාතෘකාව. ඉතින් මේක සම්බන්ධයෙන් අර රූප සම්බන්ධව අපි ගිය මාසයේ හම්බ වෙච්ච වෙලාවේදී කතා කරා. අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ වේදනාව කියන චෛතසිකයේ සම්බන්ධව. ඉතින් ඒක මේ තේරවාද බෞද්ධ ඉගැන්වීම් වල හැටියට බලනකොට වේදනාවට සෑහෙන පරසාරකමක් ආම්භීරත්වයක් දීලා තියෙනවා. ඉතින් ඒක ථේරවාද සම්ප්‍රදාය නැති වුණත් ජීවත් වෙන සෑම කෙනෙක්ම පොදුවේ සැප කැමති වෙනවා කියන එක බලනකොට අපිට ඒක වර්ණ ගන්න පුළුවන් පොදුවේ සෑම කෙනෙක්ම සැප වේදනාවට කැමැත්තක් දක්වන. ඒ නිසායි අපි මේ ඉගෙන ගන්නේ. ඒ නිසායි අපි මේ රැකියාවල් කරන්නේ. ඒකයි අපි මේ අතිකාල සේවාවල් කරන්නේ. ඒකයි අපි මේ ඊර්ෂ්‍යා ක්‍රෝධ මාන කරන්නේ. ඒකයි අපි මේ අනුන්ගේ දේවල් වුණත් අපිට ලැබෙනවා නම් හොඳයි කියලා හිතෙන්නේ. වෙන්නේ. ඒකයි අපිට ලැබිච්ච දේ අනුන් සාධාරණ වෙනවා දකින්න අකමැති වෙන්නේ. ඒ නිසා අපි සදාකාලිකවම නව නිර්මාණ තනමින් අභියෝගවත් ප්‍රගතිශීලී ගතියක් පෙන්වනවා. ඒකෙදී අපිට පැහැදිලි වෙනසක් දකින්න පුළුවන් කියන එක ප්‍රකාශ කරන්න පුළුවන් අනිකුත් සත්වනිකායන් සහ මනුෂ්‍යයන් අතර බලනකොට. අනිකුත් සත්වනිකායන්නේ තම තමන්ගේ සහජාශය තුල හිර වෙලා එයත් ඉන් එහාට කල්පනා කරන ගතියක් පේන්නේ නැහැ. සැප සොයා යෑමේ අදහස ඒ දී ඇති උප්පත්තියේ සාජයෙන් ලැබිච්ච දෙයට සීමා වෙලා තියෙනවා. මිනිස්සයා සැපසවියාවගෙන යෑම නැත්නම් මේ වේදනා චෛතසිකය තමන්ගේ පහසුව බින්ද සැපමිස පවත්වාගෙන යෑමේදී ඉතිහාසගත තොරතුරු අනුව බලනකොට සෑහෙන වෙනසක් ප්‍රගමනයක් ප්‍රගතියක් ලැබලා තියෙනවා කියන එකයි බැලු බැලමට පේන. ප්‍රශ්න ප්‍රශ්නයක් මතුවෙනවා මේ ලබලා තියෙන ප්‍රගමණය ප්‍රගතිය ඇත්තටම සැප පිණිසද පහට වෙලා මේ හේතු වෙලා තියෙන්නේ දුක පිණිසද කියලා බැලුවොත් අපි ඉන්නේ තීරණාත්මක යුගයක. කාරණේ පිළිබඳ හොඳටම බහගත් එකක් කිය දන්නවා. ඒකේ ඒකාන්තම අවසාන වශයෙන් බලනකොට දුකක් පිණිස පිටලා තියෙනවා. නමුත් ඒක ප්‍රසිද්ධියේ කියන්න බෑ. කිව්වොත් ඒ ඡාල වීදම් කරලා හදලා තියෙන මේ කම්පැනි වලට එහෙම නැත්නම් ඒ ඒ සමාගම් වලට ව්‍යාපාර කරගෙන යන්න බැරි නිසා යැත්තෝ මවාපෑමක් කරනවා මේ නව නිෂ්පාදන ප්‍රගමණය සෑම දෙයකම සැපක් ලැබිලා කියනවා කියලා. ඉතින් ඒක අද නැත්තම් හෙට හම්බ වෙයි කියලා ඉතින් ඒක බලබලා දුවන පාරිභෝගික සමාජයකයි අපි අද ජීවත් වෙන්නේ. ඒ නිසා ප්‍රවේශමෙන් ඕන මේ මාතෘකාව කතා කරන්නේ. මේ දුසුක සැප සොයාගෙන යන ගමන මිනිස්සයා ඇත්ත වශයෙන්ම සැපයක සේාවක් සලකුණක් දිහාවට දෙන්නේ. එහෙම නැත්නම් තිබුණටත් වඩා අනතුරුදායක තත්ත්වවලටද යන්නේ. ඉතින් ඒක පිළිබඳව නාස්තික පැත්තෙන් කරුණු ඉදිරිපත් කරනවා නම් අද සමාජ ලෝකයේ අධ්‍යාපනයකින් බලනකොට සෑම වෘත්තියකම ඕන තරම් ඒ රට රාජ්‍ය වල තියෙන දැනුම ලබාගෙන ඉදිරියට යන්න පුළුවන් ශක්තිය තියෙනවා sannivedana නිසා. නමුත් ගණන් හදලා බැලුවොත් එimhe ඉගෙනගත්ත හොඳම මොළ ටික ගත්තොත් ඒකෙන් 190ක් විතර පාවිච්චි කරන්නේ ආයුධ නිෂ්පාදනයේ කිරීමේ ක්‍රම සහ ශිල්ප හොයන. එකම පක්‍රමයකින් මුළු මානව වර්ගයාම විනාශ කරන්න පුළුවන් කියලා එහෙම නැත්නම් මුළු රටක් එකවර විනාශ කරන්න පුළුවන් දේවල් තමයි යෙදিলা තියෙන්නේ. ඉතින් ඒ වගේ අතුරුඵල තමයි ගොඩක් වෙලාට අපිව විද්‍යාත්මක නිෂ්පාදන කියලා එළියට අරගෙන තියෙන්නේ. ඉතින් ඒක හොඳටම රාජ්‍ය තන්ත්‍රය කර නැතුව දන්නවා ඒ හොඳම මොළ ටික පාවිච්චි කරලා තියෙන විනාශය සඳහා. ඉතින් ඒ වාගේ ගමනක් යන අපි මේ තියෙන ප්‍රගමණයේ තේ තියෙන ගමන ඒකාන්තයෙන් සැප පිණිසයි කියලා කියනවනේ ඔය පහුගිය දවස්වල වෙච්ච ආර්ථික උද්ධමන ප්‍රශ්නේ මොනම තාලකින්වත් එන්න බෑ. මොකද හොඳම රත්තරන් මොල කාර්යෝ ඩබල් ඩිග්‍රී කාර්යෝ තමයි යෝවා හැදුවේ. හැදුවට මොකද එක රැයෙන් කඩාන වැටිච්චාම මොකද්ද මේකේ පුස්සක් තියෙනවා. ඒ නිසා ඒක න්‍යායක්වත් හරි ගිල්ල නැහැ. ඒ වගේම සෞඛ්‍ය සහ ඒ ආරක්ෂක ක්‍රම කරාට ජීවත් වෙන අයගේ තියෙන ලෙඩ රෝග දිහා බලනකොට එන්නේ එන්නේ එන්නේ අනිශ්චිතතාවය පිළිබඳව ගත කරන දේවල් බලනකොට මොකද්ද මේකේ සැප සොයාගෙන යන ගමනක් ගියාට අවසානයේ බලාපොරොත්තු සුන් වෙන ගතියක් නැත්නම් ඒ දුකකට පෙළඹෙන ගතියක් තියෙනවා ඒ මොකද අර බුද්ධ දේශනා නැත්නම් ආර්ය වේවාද හැටියට බලනකොට එකම සැපක්වත් ඔය ලබාගත් දෙයක් ස්ථිර වශයෙන් තියන්න බෑ පෙරලෙන සුළුයි ඒ නිසා සරුවචනාංශයේගේ දුක්ඛ සත්‍ය නිර්වචනය කරනකොට කියන්නේ යමක් පෙරෙන සුළු නම් එකාකාරව පවත්වන්න බැරි නම් ඒකට සැප වේදනා වෙන්න පුළුවන් දුක් වේදනා වෙන්න පුළුවන් අදුක්කම සුඛ වේදනා වෙන්න පුළුවන් ඒ කෙසේ නමුත් ඒ පෙරලෙන සුළු දේ දුකමයි කියන එකයි ඉගැන්වීම තියෙන්නේ. ඒක තමයි පිළිගන්න බොහොම අමාරු. මේ වගේ පරියන්කයකට ආපුවාම භාවනා මධ්‍යස්ථානට ආපුවාම මේ වගේ පිරිසක් එක්ක ඉන්නකොට කරාම දවසේ අනික් සෑම වෙලාවම අපි පෞද්ගලික උත්සාහ කරනවා වෙන්න පුළුවන්. ඒ තම තමන්ගේ පෞද්ගලික සැප සාදා ගන්න, පවුලේ අයගේ සැප සාදා ගන්න, සමිතියේ සැප සාදා ගන්න, රටේ සැප සාදා ගැනීම සඳහා මේ කරන අවුලේ අවසාන වෙලා තියෙන්නේ ඒ නොදන්නා දුකකටපත් වීමක් තියෙන්නේ. ඒක නිසා මේක දාර්ශනික පැත්තෙන් බොහෝ වටිනා අභියෝගයක් වෙනවා මෙහෙම කතා කරනකොට. ඒ වගේම ආර්ථික තියෙන දැනට තියෙන න්‍යාය ධර්ම වලටත් අභියෝගයක් වෙනවා. ඒ කෙසේ නමුත් මේක ශාරුවච්චන් වහන්සේ දේශනා කරපු දෙයක් නිසා අපිට පුද්ගලිකව මේකට වග වෙන්න දෙයක් නැහැ. අපිට බලන්න තියෙන්නේ මේකත් අනුයාත කරගෙන අපි මේ යන ගමනේ අපට මේ දේශනා කරන අනත් ලක්ෂණ සූත්‍රය දේශනා කරන ධර්ම පිළිහිට කරගෙන යම් ප්‍රමාණයකට මේක මේ සැප සොයා යන ගමන මායාවක් නම් මායමක් නම් ඒක පිළිබඳව දැනගෙන යෑමෙන් නොයා ඉන්න බෑ අපට. අපි ඉන්නේ වගේ පොදු ජන සමාජයක ඒ රැල්ලට අහු වෙලා අපි තියෙන රැළේ වැටිලා ඉන්නේ. ඒ නිසා අපිට මේක සම්පූර්ණයෙන් බේර ගන්න බෑ. නමුත් මේකේ මෙන්න මේ වගේ අනතුරුදායක තැන් තියෙනවා. ඔය ආලවට්ටම් පාගෙන ශෝභනයක් පෙන්වගෙන ගියාට යට තියෙන කොම්බේ බවත් අඩිය හොඳ රහච්ච සෝම් පිටිනයක් වගේ කාලකන්නිකමක් තියෙන බවත් දැනගෙන යනවයි කියන්නේ නැස්චාර්ත්‍යක් නෙවෙයි කියලා මම පුද්ගලිකව අදහනවා. ඒ කියන්නේ දැනගෙන හිටියට ඒක වැරද්දක් නැහැ. මේ දැනගෙන ඉඳනනම් අර සරුවචනාංශය වගේ මේ ලෝක සත්‍යයකදී මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් දේශනා කරන මේ දේවල් මේ පෙරලෙන සුළු දෙයක් වෙනවනම් ඒක කාන්තේම දුකයි කියන වගේ මූලධර්මයේ විවේකයේ හම් වෙච්ච වෙලාවදී අපි ටිකක් සාකච්ඡා කරලා බලන්න ඕනේ. එහෙම සාකච්ඡා කරලා ඉවරලා ඒක ඒකාන්තයෙන්ම ඉසමුදුනේ පිළිගන්න ඕන කමක් නැහැ. වැඩ කරගෙන යන ගමන් මේ අපිට වරදින දේවල් වල, පරදින දේවල් වල, ජාතිය වශයෙන්, රට වශයෙන්, මිනිස්සු වශයෙන් මේ දේවල් වල මෙවුවා දැනගෙන ගියා නම් මෙච්චරම සුඛභෝගීත්වයක් එනත මිච්චරම ලොකු අතු අල්ලන්නේ අනේකුත් නැහැ මිච්චර වැටණේකුත් නැහැ ඒ වගේම මෙච්චර පරිසර දූෂණය කරන එකක් නැහැ, චිත්තාවේග ගන්න එකක් නැහැ. එතකොට වෙන්නේ මොකද්ද? ස්වභාවික ජීවිතයකට පුළුවන් තරම් නැඹුරු වෙනවා, පරිසරයත් එක්ක ගැළපෙන, තමයි තරම් වෙන ප්‍රදේශයකට අර ළඟා කරගන්න බැරි විශාල සැපසෙවීමේ වැඩපිළිවෙලකට යන්නේ නැති වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒක මම හිතනවා ඒ බෞද්ධ ජීවිතයට අවශ්‍ය වෙන සන්තුෂ්ඨීතාවයට, සතුට ලද දෙයින් සතුට වෙන ගතියට, අල්පේච්ඡතාවයට පොඩි දේවල් සුළු දේවල් ප්‍රමාණකේ යැපෙන්න පුළුවන් ගතියකට බොහොම ලොකු ආධාර උපකාර කරනවා කියන්නේ. ඒ නිසා අපි මෙන්න මේ හඳුන්වා දීමෙන් පස්සේ අපි බලමු සාසනික වශයෙන් මේ සුඛය වේදනාවේ එක කවුරුත් බලාපොරොත්තු වෙන හොඳ පැත්ත, මංගල පැත්ත, දිලිසෙන පැත්ත ගත්තාම සුඛේ සාසනයේ හඳුන්වා දීලා තිනවා ආමිෂ සුඛ, නිර්ආමිෂ සුඛ සහ අවේදිත සුඛ කියන පැති තුනක්. ඒකෙදී අර මේ ප්‍රශ්නාවලිය ඉස්සල්ලාම අහන්න වගේ සංකින්මඤ්ඤති භික්කවේ වේදනා නිච්ඡං වා අනිච්ඡං වාති කියන වගේ ආමිෂ සුඛය කියන එක සම්මත ලෝකයේ තියෙන එකම සත්‍ය. ඒක අපි එච්චර වෙලා ගන්න ඕනේ ඒක කොමල දන්න දෙයක් තමයි. අපි මේ සැලසුම් කරන්නේ කොටින්ම කියනවා නම් ආර්ථික සමාජික සහ දේශපාලන සැලසුම් සියල්ලම ඒකාන්තේ මෙන්න මේ ආමිෂ සුඛයටයි ගත වෙලා තියෙන්නේ. කවම කවදාකවත් ආර්ථික විද්‍යාඥයෙක් දේශපාලනච්චෙක්සෝ සමාජ විද්‍යාඥෙක් නිර්ාමිෂ සුඛයක් පිළිබඳ කතා කරලා තියෙනවා මම නම් අහලා නැහැ. අරුවොත් උංගලාගේ ඒ විද්‍යාත්මකම ප්‍රඳන්නේත් නැහැ. එනිසා ඒගොල්ලෝ මේ අපිට විශේෂඥ වශයෙන් උදේ ඉඳලා හැන්ද වෙනකම් උපදෙස් දෙන්නේ මේ ආමිෂ ශප විඳීම සඳහා. එතකොට මේ ආමිෂය කියලා කියන්නේ අපේ ශාසනයේ රූප ධර්ම හා සම්බන්ධ අල්ලන්න පුළුවන්, කිරන්න පුළුවන්, මනින්න පුළුවන් දේවල්. උදාහරණ වශයෙන් කියනවා නම් ඇහැට පේන වස්තු රූප කනට ඇහෙන ශබ්ද ගඳට ඇහෙන නාසයට දැනෙන ගඳ දිවට දැනෙන රසමසවුලු කයට දැනෙන මේ සුඛභෝගී දේවල් සාහිතට එන ප්‍රියමනාප අදහස් එයිනුත් ප්‍රියමනාප අදහස් ආමිෂයට සම්බන්ධ කොටස් විතරයි මෙතෙන්දි ගන්න වෙන්නේ විශේෂයෙන්ම මෙතේ සඳහන් වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන ඇහ කන නාසය දිව කය කියන මේ පසින්දුරන්ට ගෝචර වෙන බාහිර රූප ශබ්ද ගන්ධ ගන්ධ රස ස්පර්ශ ස්පර්ශ ක්‍රීමෙන් ලැබෙන සැප. මේවට කියනවා ආමිෂ සැප කියලා. මේ ආමිෂ සැප අතින් බලනකොට මිනිස්සයයි තිරිසනයි එක හා සමානයි. ඒ සත්තුන්ගේ මිනිස්සගේ කිසි වෙනසක් නැත්තේ නෑ. මේ ආමිෂ සුඛයේ තියෙනවා අනිවාර්යයෙන්ම නැත්වම බැරි මූලික අවශ්‍යතාවයන් ටිකක්. ඒ මූලික අවශ්‍යතාවයන් කාටවත් නැතුව මේ ජීවිතය කරගෙන යන්න බැරි නිසා ඇයට යම් ප්‍රමාණයක් රූප ඕනේ. කනට යම් ප්‍රමාණයක් ශබ්ද ඕනේ. නාසයට යම් ප්‍රමාණයක් ගඳ සුවඳ ඕනේ මුඛයට යම් ප්‍රමාණයක් ආහාර රස අවශ්‍යයි කායට යම් ප්‍රමාණයක් මේ සබ පහසුකම් අවශ්‍යයි අන්නේකින් එහාට ගියාට පස්සේ අපි සමාහරලාවට ඒක හොයාන හොයාන යනකොට ඒ සාධාරණ යුක්තිගරුක ධාර්මික සීමාව මෙච්චරයි මෙතනින් එහාට ගියාම අධාර්මික වෙනවා අසාධාරණ වෙනවා අපේ සදාචාරයේ කැඩෙනවා කියන මේ සීමාව නොදන්නා කෙනාට තමයි පෘථග්ජනය කියලා ඒ නිසා මූලික අවශ්‍යතාවයක් තියෙනවා. ඒ අවශ්‍යතාවය හොයාගෙන අපි රූප බලාන බලාන ගිහිල්ලා අසභ්‍ය රූප, අනවශ්‍ය රූප බලන් යන තරමටත් හොරෙන් ගියාට පස්සේ ඔන්න ඕක ටිකක් එහාට ගියාම අනුන්ගේ ශපයට බාධා වෙනවා, අනුන්ගේ බයලජ්ජාවට බාධා කරනවා, තමන්ගේ සෞඛ්‍යයටත් අනාගතයටත් බාධා කරනවා, ශිල්පද කැඩෙනවා, සදාචාරය කැඩෙනවා, සාදාන සාදාන මිට්ටම් මට්ටම් පයි. ඒ නිසා මේ ආමිෂ සුඛයේ බ්‍රේක් නැහැ. අල්ලගෙන අල්ලගෙන යනකොට හම්බෙන්න හම්බෙන්න ගියාට පස්සේ පස්සේ වේගයට ඇවිලා කොතනින් විතික්‍රමණය වෙනවද කොතනින් මල ඉර පනිනවද කියලා හොයන්න බෑ. කණ්ඩ සද්දහන්න ගියාම යම් ප්‍රමාණයක් කන්න සද්ද අවශ්‍යයි. නිදර්ශනයක් වශයෙන් ඒකේ මේ විද්‍යානුකූලව පෙන්ලා දීලා තියෙනවා ෆූස්පටව් දවස් 7න් ඇස්සරිනවයි කියලා කතාවක් තියෙනවා. ඇස් ඇරියට පස්සේ දවස් 7ක් අන්ධකාරෙම තිබ්බොත් ඒ පැටොන්ගේ මොලේ වර්ධනයේ පැහැදිලි වෙනසක් සිදු වෙනවා. අවශ්‍ය කරන රූප ටික ඇස්සරියට පස්සෙත් නොදී 100 100ක්ම අන්ධකාරයට ලැබුවොත් මොලේ වර්ධනය සහ ඇස්පෙනීමේ වර්ධනයට තද්ද බල බලපෑමක් ඒ බල්ලුන්ගේ සාපෝසංගේ ඇති වෙනවා කියලා පෙන්නලා තියෙනවා. ඒ වගේම සද්ද නැතුව හිටියොත් ඒ වගේම ඒ කණේ වර්ධනයට සෑහෙන බාධාවල් සිද්ධ කරනවා. නමුත් අපි මේ කතා කරන්නේ ඒ දේ අවශ්‍යයි මූලික අවශ්‍යතා නමුත් සීමාව පන්නලා කොතනදීද සද්ද සීමාව ඉක්මවන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. අපි තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැහැ. මොකද සද්ද දිගේ ගියාම මත් වෙච්චාම මදේට ප්‍රමාදයට ලක් වෙච්චාම අනුන්ගේ සැපයට බාධා වෙන සද්ද මට්ටම අපිට අමතක වෙනවා. අපේ මත්තට බාධා කරන ශබ්ද මට්ටම අමතක වෙනවා. නාසයට ගඳ සුවඳ බලන්න ගියාම ඒ ආමිෂ සීමාව, සදාචාර සීමාව, සාධාරණ සීමාව, ධාර්මික සීමාව අපි අපේ වාසියටයි තීන්දුව කරන්නේ. නමුත් අපි පොදු සමාජයේ පොදු වස්තු පරිපාලක කරන නිසා අපිට එහෙම අසීමිතව පාවිච්චි කරන්න ශක්තියක් නැත්තේ නෑ. උනොත් වෙන්නේ සදාචාරය කැඩෙනවා, සාධාරණය අසාධාරණ වෙනවා, ධර්මය අධර්මය බාටපත් වෙනවා. ඒ වගේම රස ගන්න ගියාම රස ගේ දෙහිට වැටුණාට පස්සේ චරක් කෑම සෞඛ්‍ය සම්පන්නද කොතනින් එහාට ගියාම ලෙඩ රෝග ඇති කරනවද කියන එක මම හිතන්නේ අද කොළඹ ජීවත් වෙන අයට බණ කියන දෙයක් නැහැ. ජීවෙන් ජීවනස සිය ජීවනසා ගන්නවා කියන පොතක් තියවිලා තියෙනවා. කට්ටිය දැන දැන කන්නේම තමන්ගේ ආවුස ටික තමයි. ආවුස කා දානවා අනවශ්‍ය දේවල් කාලා අනවශ්‍ය විදිහට සක හොයාගෙන ගිහිල්ලා ජීවෙන් සිය ජීවනසා ගන්නවා. ඒකෙන් සුඛභෝගීත්වයක් ප්‍රයෝජනයක් තියෙනවා අපිට අවශ්‍ය ප්‍රයෝජනයන් ප්‍රමාණයක් තියෙනවා ඒවට කියන සීපශේ කියලා චීවර පින්දපාත සේනාසන ගිලම්පස කියලා හරුවත් යන සදාන් කළා කියලා තියෙනවා නමුත් අපි අපගේ ඇඳුමක් තෝරන්න ගියාම අපි අපිට ආහාර වේලක් තෝරන්න ගියාම අපි අපේ ගෘහ නිර්මාණයක් කරනකොට අපි මෙහෙතක් හොයනකොට අපි එකෙන් පෙන්වන්න ගන්නේ මේ ඇඳුමින් විලිවහ ගන්න එක නෙවෙයි හෙළුවැල්ල පෙන්වන එකයි වීදම ප්‍රශ්නයක් නෑ අල්ලපු දෙට්ට වැඩිය පෙන්වන එකයි ඒ වගේම වගේම ආහාරයක් ගන්න ගියාම කුසුබරෝණ එක නෙවෙයි අවශ්‍ය කරලා තියෙන්නේ රස පිරවන එකයි. පිනවන්න ගිහලා අන්තිමට පුදුමාකාර ලෙඩ රාගයක් හොයාගෙන තියෙනවා. ඊවල දොරවල් වලිනුත් බලාපොරොත්තු වෙන යාන වාහන වලින් බලාපොරොත්තු වෙන මේ දේවල් නෙවෙයි අපි බලාපොරොත්තු වෙන්නේ ඒකෙන් තමන්ගේ සමාජ තාරාතිරමට ගියාට පස්සේ ඉතින් අපි අර සීමාව ඉක්මවනවා. බෙහෙත් පිළිකරත් ඒ වගේ. අන්න ඒ වගේ මේ සෑම දෙයකින්ම පේන්න තියෙනවා අපිට ඇති වෙන්න මේ සැප දුන්නොත් අනිවාර්යයෙන් මේ සැපේ දුකක් බවට පත් කරගෙන සත්පුරුෂයෙකුටවත් අපිට උදව් කරන්න බැරි අනුන්ගෙත් බාධා කරන තමන්ටත් බාධා කරන සදාචාරයේ ඉක්මවන සාධාරණ ධාර්මික தত্ত্ব ඉක්මවන පණින තැනකට යන අන්තිම දුකටපත් වෙනවා. ඉතින් ඒක විස්තර කරනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේලා දෙන්නේ මෙන්න මේ වගේ නිදර්ශනයක් අපි බැරි වෙලා හරි නිපැණි බෝතලයක හෝ පැණි බෝතලයක බෝතලේ හරියේ මුඩිය වහලා තියාන බැරි වුණොත් එහෙම නැත්නම් බෝඩිය භාගයට වහලා තිබ්බොත් ඒ පැණි මේ පැණි පිළිබඳ පණිවිඩය කුඹින්ට යන්නේ මොන sannivedana ක්‍රමෙන්ද කියන්න බෑ ඒවල බොහෝම ආශාවෙන් රොද බැඳගෙන ශීඝ්‍ර දෝගන එනවා අර මේ පැණි බෝතලයට එහෙම නැත්නම් ඒ පැණි හැලියට. ආවට පස්සේ ඒ පණිවිඩේ දිගට යන මුණු කූමි ගුලම එනවා. ඇවිල්ලා ඒ ඔළුව පල්ලෙහාට තියාන කඳ උඩට තියාගෙන ඉතින් අර මීපැණි බොන්න පටන් ගන්නවා. මේවැනි බොණ්ඩ බොණ්ඩ බොණ්ඩ Tamange කඳ බර වෙලා හිමීට හිමීට අර මේ පැන්නටම පාත් වෙනවා. ඒ පාත් වෙනකොට <clears throat> ඌට බය වෙන දෙයක් නැන්නේ අඳු හයක් තියෙන නිසා ඌ හිතා ගන්නවා ඉස්සර කකුල් දෙක ගිලුනට ඔළුව ටිකක් ගියාර කමන්නේ අනික් කකුල් හතරෙන් බේරිලා මම මේ පැණි මෙහෙම මේ පැණි ගංගාව කවදාකවත් හම්බෙන්නේ නැහැ කියලා බොනවා. ඊට පස්සේ ඔන්න ටිකක් වෙලා යනකොට අර ඉස්සර කකුල් හතරම ගිහිල්ලා කකුල් දෙකේ එලිලා ඉන්නවා. එතකොටත් හිතනවා කමක් නැහැ. ආයේ ගිහිල්ලා ගෙදර ගිහිල්ලා ආවොත් ආයේ මේක හම්බ වෙයිද දන්නේ නැහැනේ. ආයෙත් මගටත් ටිකක් බොන්න ඕනේ කියලා බොනකොට අන්තිම කකුල් දෙක පල්ලෙහාට ගියාට පස්සේ අර මේ පැණිය පාෂයක් වඩපත්. ඒ පාෂේ බාටපත් වෙන මොහොත එනකොට ඒ මීමැස්සා හතිකොන හාත්පස ලක්ෂ ගණන් මීමැස්ස මේ මේ මේ කුඹියා හතිකොන හාත්පස දහස් ගණන් ලක්ෂ ගණන් කුඹිය අර දෛව යෝගයටම ලක් වෙලා දැක ගන්න පුළුවන් මේ පැණියේ සමහරක් ගීරිලා දඟලනවා සමහරක් මතපිට දඟලනවා ඒ වුණත් තවත් එනවා ඒ එනේන හැම කෙනාටම මේ தත්ත්වයටපත් උනාට එකම මේ කුඹියකටවත් තව කුඹියක් ගොඩ ගන්නත් බැරුව යනවා ඒ විතරක් නෙවෙයි ඒ ස්වාමීන් වහන්සේ මතක් කරනවා එතනදී සත්පුරුෂයෙක් ඇවිල්ලා මේ එක කුඹියක් ගන්න ඇඟිල්ල ගැහුවොත් 10 දෙනෙක් ඇදලා ඒ නිසා සත්පුරුෂයෙක් අත තියන්නෙත් නැහැ මෙන්න මේක තමයි ආමිෂය පිළිබඳව ස්වභාවය ආමිෂය සැබෑ අපිට පේන්න තියෙනවා බොහොම මාරුවෙන් අම්මා අප්පා හම්බ කරමු නැත්තරම් අපි හම්බ කරනවා. විඳින එකත් විඳිනවා. නමුත් ඒක කාගෙන යනකොට සීමාව දන්නේ නැති කම පෘ탁 යන ගතිය මේ නිසා අවසානයේ අර මේ පැණි Tamangeම පාශයක් වාටපත් වෙනවා වගේ අපි එහිම ගිලේ නැිනවා. ඒ නිසා ආංශ සුඛය තාමත් ප්‍රවේශයෙන් පාවිච්චි කරනගේ සුඛයක් නැතුව නෙවෙයි ආස්වාදයක් නැතුව නෙවෙයි. නමුත් ආදීනව පක්ෂේ වැඩි කවදාකවත් අපිට මේ ආර්ථික විද්‍යාඥයෙක් හෝ සමාජ විද්‍යාඥයෙක් එහෙම නැත්නම් ඒ දේශපාලනඥයෙක් ඒකේ ආදීනව පෙන්වන්න යන්නේ. ඒගොල්ලෝ කියන්නේ අපි යමක් කමක් ඇති හොඳ පරිසරයක් අපි ලබා දෙනවා. දේශපාලන තත්ත්වයක් සමාජික තත්ත්වයක් ආර්ථික තත්ත්වයක්. ඇයි මෙච්චර ලස්සන මේ ප්‍රතිපත්ති මාලාවට ඡන්ද දෙන්නේ නැති කියන එක විතරයි ප්‍රශ්න තියෙන්නේ. ඒක අපි ඡන්දේ දීලා තියෙනවා. දීලා වල අන්තිමට වෙන්නේ මොකද්ද? ඒ වගේ වැටුණාට පස්සේ කවුරුවක්වත් නැති ආදීනව පක්ෂ වැඩි. ඒ නිසා සර්වචන්නාංශයේට ශාන්විතා ඥානය ලබන්නේ ඉස්සෙල්ල දවසේ රාත්‍රියේදී ඒ පුබ්බේ නිවාසානුස්සති ඥානයේදී පෙරවිසු කඳ පිළිවෙත දිගට බලන්න යනකොට දැක්කා මේ විදිහට මේ මීපැණි හැලියට දුවන මැස්සේ මේ කුඹියෙක් වගේ සංසාරේ පුරාවටම කලේ මේ සැප බහුලීකරණය කිරීමයි ඒ කරන්න ගිහිල්ලා හැමදාම අවසාන උනේ පශ්චාත්තාප කිසි කෙනෙක් ඒක කාටවත් කියන්න විදිහක් නැහැ මොකද ඒ වැඩේ වෙනකොට ආය පිළියම් කරගන්න බැරි තත්ත්වයට වැටෙනවා මෙන්න මේ විදිහේ ආමිෂ සැපයකට සරල සමාන්තරව එහෙම නැත්නම් සංසන්දනාත්මකව මේ වෙනකොට සිද්ධාර්ථ තාපසයට निराமிෂ සැපයක් හම්බෙලා තිබුණා ආලකාරාම උද්දකාරාම පුත්‍ර ආලකාරාම කියන මේ කට්ටියගේ එක බණ භාවනා කරනකොට අපි දැන් මේ පිළිසත් එක්ක පොඩි ඒ කාම ආශාවක් එහෙම නැත්නම් ආමිෂ සැපය කියනවත් එක්ක निराமிෂ සැපයක් හඳුන්වා දෙන්න උත්සාහ කරනවා නම් අපි දැන් මේ දවස පටන් ගන්නකොට භාවනා පරියන්කයකට යන්න හදනකොට අපි මොකද්ද කිව්වේ? කය කොල්ලන්නේ පෙරලනතු එක තැනක තියන්න. ඇස් වලින් රූප පේන එක වළක්වන්න ඇස් දෙක වහන්න. ශබ්ද ආවත් මේක මන් සඳහා ගත කරන දේවල් නෙවෙයි කතා කරන දේවල් කියලා ශබ්ද පිළිබඳව හිත ගලවලා ගන්න. නැත්නම් හිත ශබ්ද වලින් හිත වෙන් කරගන්න. නාසයෙන් ගඳ සුවඳ නැති තැනක් අපි හොයාගත්තා. දිවෙන් කතා කිරීමක් හෝ රස බැලීමක් නැති කරගත්තා. එතකොට අපි රූප වේදනා නෑ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහෙන් වෙන්කර සිටීමේ දක්ෂකමක් කරගන්න. අපි ඒකට කියවා භාවනා මධ්‍යස්ථානයක් කියලා. අපි බාහම අමාරුයි මේ භාවනා මධ්‍යස්ථානයක් හොයාගන්නේ මොකද්ද එතෙන්ට අවිල කරන්නේ? ඇහැට රූප පේන එක වෙනුවට ඇස් දෙක වසාලනවා. කනට ශබ්ද නැති නිශ්ශබ්දතාව නැත්තනක් හොයාගන්න. මේකටත් වැඩිය බොහොම හොඳයි අරණ්‍ය වන සීනාසනයකට ගියා නම් නිශ්ශබ්දයි. ඊගාවට ගන්ධ සුවඳෙමුත් පුළුවන් පුළුවන් තරම් ස්වභාවික වාතාවරණයක් ඇත්තනක් ගන්නයි කියලා කියනවා. ඒ වගේම දිවට රස මේ වෙලාවේදී දෙන්න එපයි. කයටත් පහස දෙනවා වෙනුවට කය හොඳට තැම්පත් කරලා කයෙන් හිත ගලව ගන්න. අපි හිතමු චිත්තක්ෂණ කීපයකට අපේ හිතයයි කියලා හිත ආශ්වාස ප්‍රශ්වාස දෙකේ ආශ්වාස ප්‍රශ්වාස දෙකේ ඉන්නවට අපි කියන්නේ භාවනා පරිභාෂිත શબ્දමාලාවෙන් කායනුපස්සනාව කියලානේ. කයේ පහස ආස්වාද ප්‍රසවාසයේ කාය ඉන්ද්‍රියේ නාසිකාග්‍රයේ පීරාගෙන ඇතුල් වෙන පිට වෙන හැටි දකින්න. නැත්නම් උදරයේ පිම්බීම හැකිලිම චලන දකිනවා. ඉතින් මේක මම කිව්වා ඉස්සෙල්ලම තප්පර කීපයක් විනාඩි කීපයක් වාර කීපයක් හිටියයි කියලා හිතමු ආශ්වාස ප්‍රශ්වාස දෙකේ. ඒ ආශ්වාස ප්‍රශ්වාසෙම ඒ හැපීමම දකගෙන බලාගෙන ඉන්නවනම් වේදනා හිතවිලි සාද්ද නැත්තම් හිත එහිම තැම්පත් වෙනවා නම් අපිට ඒක ඊලාවට ඒ චිත්තක්ෂණයක හිතන්න පුළුවන් එහෙන් රූප බැලීම සම්බන්ධ බාධාවක් වෙලා නැහැ කණෙන් ශබ්ද ඇහිම පිළිබඳ අපිට මේ ආස්වාද ප්‍රස්වාසයේ පෙරලා දාන විදිහේ බාධාවක් අවුලක් කරලා නැහැ. නාසයේ ගඳ ආස්වාද ප්‍රස්වාසයේ බැරිමට බාධාවක් වෙලා නැහැ. දිවේ රස දිවර දැන්න රසයක් තිබිලා නැහැ. බාධා වෙලා නැහැ. මේ කයේ කයේ කායානුපස්සී වේති. කයේ කායානු බලමින් අපිට ජීවත් වෙන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් අපි මේක දක්ෂකමක් කියනවා. හුස්ම රැලි දෙක තුනක් කරනවට වැඩිය හොඳයි. හතරක් පහක් කරනවා. හුස්ම දිහා බලන්න තප්පර දෙක තුනක් ඉන්නවට වැඩිය හොඳයි. තප්පර පහ 5ක් 6ක් ඉන්නවා. විනාඩි දෙක තුනක් ඉන්නකොට එළවඳයි විනාඩි 5ක් 6ක් ඉන්නවා. ඒ මොකද අර ආමිෂ දේවල් වලින් වෙන් කරගෙන හුස්මේම හිත පවත්වාගෙන යනකොට අපි මේ ආධ්‍යාත්මික වූ ආගමික වූ මොකද්ද වෙන සුඛයක් විදියට. එහෙම නැත්නම් ඒ සුඛයක් පිළිබඳ බලාපොරොත්තුවක් තියෙනවා. ඒ වෙලාවේදී රූප, ශබ්ද, ගන්ධ, රස නැහැ. ස්පර්ශය තියෙනවා කයේ තියෙන ස්පර්ශ ඔක්කොම වෙනුවට එකක් ඉදිරිපත් කරගෙන තියෙනවා ඒක ආස්වාද ප්‍රසආචෝ පිම්බි මැකිලිමෝ සක්මන් කරනවා නම් වම දකුණු වශයෙන් ගන්නවා අනික් හරිය අස්කිරීමෙන් ආමිෂ සැප ආමිෂ මේ විඳීම් අස්කිරීමෙන් මේක සාර්ථක කරගන්න උත්සාහ කිරීමෙන් ඒක සාර්ථක වෙනකොට අපි ධාර්මික වූ ආගමික වූ ආධ්‍යාත්මික වූ සැපයක් විඳිනවා ආධුනිකයා ඒක හිතින් විඳින්නේ නමුත් භාවනා කරව බුද්ධ කෙනා දන්නවා ආස්වාද ප්‍රසආසයේම දිගේ දිගට හිත පවත්වාගෙන යනකොට මේ කයේ ලොකු තැම්පත්කමක් එනවා. හිතේ තැම්පත්කමක් එනවා ආස්වාද ප්‍රසවාසයත් තැම්පත් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ලැබෙනා වූ මේ निराமிෂ සුඛය හොඳට පුරුදු කරගත්ත කෙනෙක් අපි හිතමු මේ පරිසරයේ පරිසරයේ ඉන්න පුළුවන් මේ ආශ්වාස ප්‍රශ්වාසයත් නොදැනෙන තැනකට ආවයි කියලා හිතන්න. මේ කරන්න බැරි දෙයක් නෙවෙයි කියන්නේ. නමුත් භාවනා මේ ධර්මදේශනා විකාශය පිණිස මම නිදර්ශනයක් ගන්නවා ආස්වාස ප්‍රස්වාසයත් නොදැනෙන තරමට ගිහිල්ලා ඒ හිත ශබ්ද විශේෂයේ අන්දමන්ද වෙන්නේ නැහැ රූප විශේෂයේ අන්දමන්ද වෙන්නේ නැහැ ගන්ධ විශේෂයේ අන්දමන්ද වෙන්නේ නැහැ රස විශේෂයේ අන්දමන්ද වෙන්නේ නැහැ ආස්වාද ප්‍රසවාසයේ නෑ ඊළඟ බඳ වෙන්නේත් නෑ. මුලන් වදින්නත් තනකපත් වෙන පහන් දැල්ලක් වගේ හොඳට හිත කීකරුව තියෙනවා නම් ඒ වෙලාවේ රූප වලින් ඇහැ කිචි කැවිලා නෑ. ශබ්ද වලින් කම්බරේ හෙල්ලුම් කාලා නෑ. ගඳින් සුවඳින් නාසය කෙලක් කොලොක් වෙලා කලො කලබල වෙලා නැහැ. දිවකින් දිව රසයකට හෝ කතාවකට ලොමු වෙලා හම්බට වෙලා නැහැ. කය කිසිම පහසකින් කුපිට වෙලා නැහැ. කය නියෝජනය කරමින් තිබුණ මේ ආස්වාද ප්‍රසආදලෙන්සන් නාස්කාග්‍රේ හැපෙන ගතියක් හොඳට තැම්පත් වෙලා. ඒකේ හිත තැම්පත්ව පවතින වේලාවක කෙනෙකුට ඒක සැප කියන්න පුළුවන්, දුක කියන්න පුළුවන්, අනි දුක්ඛම සුඛ කියන්න පුළුවන්. මෙන්න මේකට කියනවා නිර්ආමිෂ වූ වේදනාවක් කියලා වින්දනයක් කියලා. ඒක බලන්න කරන්න බැරි දෙයක් නෙවෙයි. උත්සාහ කරලා පිරිසකටයි මම මේ කතා කරන්නේ. නමුත් සෑහෙන පිරිසක් අත්දකලා තියෙනවා මේ වෙනකොටත් මෙන්න මේ විදිහට කායානුපස්සන වශයෙන් දීලා කයේ වැටෙන මේ පහස, කයේ දැනෙන මේ හැපීම, කයේ දැනෙන මේ ආස්වාද ප්‍රසවාස, එහෙම නැත්නම් මේ පිම්බීම හැකිලිම දිගේම හිත හාද වෙනකොට යාළු වෙනකොට ඒ ආමිෂයන්ගෙන් තොර වෙච්ච නිර්ආමිෂ වින්දනයකට යන්න පුළුවන්. ඒ වෙලාව හොඳ සමහරුණම් කලබල වෙනවා. සමහරව ඇස් දෙක ආරිනවා. සමහරව හයියෙන් හුස්ම ගන්න හදනවා. සමහර ගුරුවරු මාරු කරනවා, භාවනා ක්‍රම මාරු කරනවා, පැකිලයි කියලා. අපිට එහෙම කලකොලයක් මොනක් අද්දත් හොඳට ඒක කීකරු කරගත්තා නම්, වශී කරගත්තා නම්, මේ පුද්ගලයාට ඒ වෙලාවේදී හොඳට තැම්පත් වෙලා ඉන්න වෙලාවේදී කල්පනා කරලා බලන්න පුළුවන්. මගේ මේ හිතෙන් මේ ඇහෙන් රූප බලලා ලබන සතුටක්වත්, කනෙන් ශබ්ද අහලා ලබන සතුටක්වත්, නාසයෙන් ගඳ, දිවෙන් රස, කයෙන් පහස ලබන එකක් නෙවෙයි මේ පහෙන්ම විනිර්මුක්ත වීම නිසාම මොකද්ද තියෙනවා කවදාකවත් නොලබපු විදිහේ වෙනස් අත්දැකීම වෙනස් බින්දරයක් මෙන්න මේක මිනිස්යාට පමණක් තිරිසනුන්ගෙන් නැති විශේෂ දෙයක් අපිට මේ தත්ත්වයේ තිරසනෙක් එක්ක සාකච්ඡා කරන්නත් බෑ බණ කියන්නත් බෑ තිරසනෙක් වාඩි වෙලා භාවනා කරපන් කියන්න බෑ. මිනිස්යන් අතරත් ඒ වගේ හුඟා කලබලකම් කරන ඡන්ද පරිස සතුම් මරන හොරකම් කරන කාමීත්‍යාචාරය කරන බොරු කීලා මිස් වචන පරිස වචන කතා කරන ත්‍යාදෘෂ්ටික ව්‍යාපාද අභිජ්ජාදී දේවල් බහුල කෙනෙකුට මෙහෙම වාඩි වෙලා নিকමට හිතන්න ඇස් දෙක පියාගන්නවත් බෑ. ඒ තරම් බයයි. ඒ තමයි මෙහෙම පිළිචනකට ආපුවම විවේක වෙන්නෙම නැහැ. ආන්නේ එව්වා මගාරවල අපි මේ විවේක වුණාට පස්සේ ඒ ලැබෙන සුඛයට අපි කියනවා නිරාමිෂයි කියලා. ඒක අර කියන විදිහේ රූප සද්ද ගන්ධා කියන ආමිෂයන්ගෙන් රැඳිලා නැහැ. ඉතින් අපි යම් විදියකට හිතමු මේ මනුස්ස ලෝකයේ එක මිනිසෙක් ඉන්නවා අර කියන ඇහෙන් රූප බලලා කනෙන් සද්ද අහලා නාසයෙන් රස විඳලා දිවෙන් නාසයෙන් සුවඳ විඳලා දිවෙන් රස විඳලා කයින් සුඛභෝගී සැප විඳලා ආමිෂය පිළිබඳ විශේෂඥත්වයක් තියෙනවා කියන්නේ. තව එක පුද්ගලෙක් ඉන්නවා කියලා තුමු එව්වා පිළිබඳවත් දන්නවා මේ නිර්ආමිෂ සුඛය කියන එකත් අත්විඳිය හැක්කක් අද්දකිය හැක්කක් මිස්ත්‍රී පුරුෂ වෙනසක් නැහැ පැවිදි උපවිදි වෙනසක් නැහැ ඕනම කෙනෙකුට ලබන්න පුළුවන් මනුස්ස හිතේ මනුස්ස පරිණාමයේ මනුෂ්‍යයාට ලැබිලා තියෙන භාග්‍යයක් මනුෂ්‍යෙකුට ලැබිලා තියෙන උපනිෂ්ඨේ සම්පත්තියක් ඒක අත්දකලා තියෙනවා කියලා. එතකොට අපි කලබලයකදී, අමලියකදී, කරදරයකදී විනිශ්චයක් දෙනකොට ආමිෂය පිළිබඳ විතරක් දැනගෙන දෙන විනිශ්චයත් ආමිෂ නිර්ආමිෂ දෙකම දැනගෙන පුද්ගලයා දෙන විනිශ්චයත් අතර පැහැදිලි වෙනසක් තියෙනවා. මේ දෙකත් දකිලා එක්කනට දෙකින්ම ගැඹුරු දැකලා කතා කරන කෙනෙක් වගේ. ආමිෂය දැකපු එක නෑ එක හැක් වහගෙන ගන්න තීන්දුවක් වගේ. එක හැක් වහබනසට පේනවා නමුත් ඒක තල එක තලයට පේන්නේ නැට ගැඹුරු ත්‍රිමාන රූපේ දකින්න බෑ. අර දෙක ගැඹුරව බලන කෙනාට ඒ ත්‍රිමාන රූපේ දකින්න පුළුවන් ගැඹුර දකින්න පුළුවන් මොකද්ද අර ආංශය විතරක් බලන එකනා සදාචාරයක් ගැන කතා කරන්නේ නෑ ආධ්‍යාත්මයක් න ආගමක් ගැන කතා කරන්නේ නෑ ඒ ගැන වග වෙන්නේ නෑ මේ නිර්ාමිෂේ බලන නිර්ාමිෂ වේදනාව බලන කෙනා අනිවාර්යයෙන්ම දන්නවා මේ දෙක වග වෙනවා විතරක් නෙවෙයි ආ දන්නවා කවදා හෝ නියම සැප නැත්නම් මිනිසයා විඳිය යුතු තිරසනගෙන් ආවේ වෙනස් වෙච්චි එයාටම අත්‍යන්ත වූ විශේෂ දේ තමයි මේ නිර්ාමිෂේක අමතක කරලා කතා කරන අමනුස්සයි අහිංසකයි අසත්පුරුසයි අශීලාචාරයි ඒ තරමට මේ පුද්ගලයා වග වෙනවා මේ නිර්ආමිෂ සුඛය කියන එක පෙන්ලා දෙනවා. ඉතින් මේ දෙක ගලපා බලන පිරිසක් තමයි මේ වගේ වහලයක් අරගෙන එකතු වෙන්නේ. එහෙම බලනකොට මේ දවසේ පැය 24න් කොච්චර වෙලාවක් ගන්නවද කියලා හිතන්න මේ ආමිෂ සැපය වෙනුවෙම පහඳින්න කියලා කිව්වොත් එමනේ දවසකට පැයක් ඇස් දෙක වහන සද්ද හෙන්න නැතනද කියලා ගන්ධ රස බලන්න නැතුව කය පහස බලාගෙන තැම්පත් වෙන්න කිව්වොත් අපි කොච්චර නිදහස කරනු කියනවද බලන්න අම්මෝ මේ වගේ දෙයකට කොහොමද පැයක් අයින් කරන්නේ අපිට පැය 24ත් මදි පුළුවන් නම් මාර්යාගෙන් 25ට කාලකරණ හදාගන්න පුළුවන් නම් හොඳයි ඒ තරම් වැඩ තියෙනවා කියලා අපි කොච්චර නිදහසට කරනු කියනවද කොච්චර මිලි ලැජ්ජයිද කියලා හිතන්නේ මේ දෙක පිළිබඳව කොච්චර නොදැනීම බැඳීමක් ඒ වගේම අපි මේ ඔලොමොට්ටල කමක් අසත්පුරුෂකමක් තියෙනද සරුවචනාංශයේ කියන මේ අට කුසලයේ සම්බන්ධ. එහෙම නැත්නම් ඒකට කියනවා මේ අත්ත කුසල නැත්නම් Taman කෙරේ ඇති මෛත්‍රිය කරුණාව. අපි ඒ තරම්ම කරුණු කියන දක්ෂයි. එහෙම කෙරුවොත් අර වැඩේ කරගන්න බැරි වෙනවා. අරයට යුතුයකම් ඉෂ්ට කරන්න බැරි වෙනවා. මේ අනාගතේ බලන්න බැරි වෙනවා. අනා අතීතය ගැන බලන්න බැරි වෙනවා කියලා. මේ අර කිතුල් ගහට ගිය මනුස්සයා කතාවල් තමයි තියෙන්නේ. අපි ඒ තරම්ම කුසල ඡන්දේ නෙවෙයි අපි ළඟ තියෙන්නේ කාම ඡන්දේ. එහෙම නැත්නම් මේ ආමිෂ සුඛයටමයි මේ ඉගෙන ගන්න. ආමිෂ සුඛයටමයි දවසේ මේ වැඩ කරන්නේ. ආමිෂ සුඛයටමයි මේ රණ්ඩු හරුවල් කරන්නේ ආංශ සුඛයටමයි ඊර්ෂ්‍යා ක්‍රෝධමාන කරන්නේ ආංශ සුඛයටමයි මේ මම මේ මාගේ ආත්මය කියලා දැන හෝන දැන උත්සාහ කරන්න හදාගන්න බැරි වෙලාවත් මම මේ කතාව කිව්වා නම් ආමිෂ නිර්ආමිෂ නොදන්න කෙනෙක්ගෙන් මට මේ ස්ටේජ් එකවත් ඉන්න හම්බ බොහොම භයානකයි නමුත් මේ පිරිස දන්න නිසා මම හිතනවා මම මේ ගන්න උත්සාහය නිසා යම් විදියකට මේක කල්පනාව යොදාගනි මේ පෙන්වන්න හදන කාරණාව දිහාට. ඉතින් මේ නියාමිස සුඛය ගැන කතා කරනකොට ඒ බුරුම ස්වාමීන් වහන්සේ නිදර්ශනයක් කියනකොට මේ පැණි කතාව ආමිස සුඛයට කියනවා වගේම නිරාමිස සුඛය අර කලින් කියා විදියට පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවනම් එක පුද්ගලයෙක් ආමිෂය පිළිබඳව හොඳටම විශේෂඥයාගේ වැඩිම කවදාකවත් දක්වන තේ රූප බලනවා, ටෙලිවිෂන් එකෙත් බලනවා, පත්‍රෙත් බලනවා, චිත්‍රපටිත් බලනවා, රට රාජ්‍යවලටත් යනවා මොනවද මේ දැකපු නැති පට වියාපෝ තේජෝ වායෝ බලන්න. ඊගාට තව කෙනෙක් ඉන්නවා ශබ්ද. දැන් කාලේ ශබ්ද පිළිබඳ ඕන තරම් තියෙනවනේ. යන්ත්‍රෝපකරණ වලින් ගෙන්නන්න පුළුවන්. ඒ වෙලාවේ උණු උණුවේ සිලිලාරෙන් අහන්න පුළුවන් දේවල් තියෙනවා. සේරම අහනවා. ඒවා ගෙවල් පුරවාගෙන කියන්නේ. ඊගාට ගඳ සුවඳ කාශ්මීරයෙන් අරෙන් මෙහෙන් වනමල් සුවඳයි, මල් සුවඳයි හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම රසමසුළු කිව්වම උදේටත් භෝජන සංග්‍රහ, දවල්ටත් භෝජන සංග්‍රහ කෑමටමයි ජීවත් වෙන්නේ. අද ලන්ච් එක තියෙනවා, අද ඩිනර් එක තියෙනවා, අද පාටි එකට උච්චරම තමයි. ඒකේ සුඛෝභෝගී දේවල් බලනකොට ඇඩ්වර්ටයිස්මන්ට් වලමයි ජීවත් වෙන්නේ. ඉතින් ලැබ ලැබපු දේවල් බලන්න බලාපොරොත්තු. අපි හිතුවේ යම් කිසි මනසේ සාර්ථකුණයි කිය පොඩිපොඩි කියනවා. ලොකෝ විශාල මන්දිරයක් තියෙනවා. එයා ගෙදර ඔක්කොම රූප જાති තියෙනවා, සද්ද තියෙනවා, ගන්ධ තියෙනවා, රස තියෙනවා, පහස තියෙනවා. එකයි මිනිහට නැත්තේ විවේකී. ඉතින් මිනිහට දවසක වැඩ වැඩිකම අදිච්ච වෙලා හදිස්සියේ මිනිස්සු මිනිස්සයා ගිහිල්ලා නින්දට වැටුණා කියලා හිතමු. හොඳ සැපසේ නින්ද. Tamangeම ඒ කෝටිපති මන්දිරේ. ඉතින් ඒ වෙලාවේදී කුස්සිය උයන මිනිස්සයාට එයාගේ චෙෆ්ට හොඳට පොලොස් සම්බුලක් හදලා පද මැවිලා හොඳට සුවඳ ඇවිල්ලා ඒක රසින්ම කන්න දෙන්න අර ගිහිල්ලා අර කෝටිපතියට කතා කරලා කියනවා සෑර් හොඳට අද මේ පොලොස් සම්බුල හරි ගියා නැගිටින්නේ කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ කියනවා පොලොස් සම්බුල් කතාව බුරුමි කියන්නේ මම මෙහෙදි කියන නිසා ඒ පොලොස් සම්බුල් දාගත්තේ. කියනවා මසර තරහක් ඇයිද සතුටක් ඇයිද කියලා හිතනවා මේ පොලොස් සම්බුලට තමන්ගේ නිින්ද කඩපිට. ඒ නිසා පුදුමාකාර අමාරුවක ඉන්නේ මේ හිතේ ටෙන්ෂන් එක නැතුව විවේකයක් වෙන්නේ. මොකද සෑම පැත්තෙම ඉන්නේ කෝටි ගණන් ගණන් වටන තීන්දුව. කෝටි ගණන් වටන දේවල්. ඉතින් මේ මනුස්සයාට නිින්ද ගිය වෙලාවේදී මේ මනුස්සයාට කේක් එක හරි ගිය කියලා හෝ පොළොස් සම්බුල හරි ගියයි කියලා කතා කරොත් මොන තරම් කේන්තියක් ඇයිද කියලා. ඇයි කියලා අහුවොත් මේ ආමිෂ සැපෝලින් කවදාකවත් ලබන්න බැරි නිර්ආමිෂ දෙයක් නිින්දදී ලැබේ. රූප නැහැ, ශබ්ද නැහැ, ගන්ධ නැහැ, රස නැහැ, පහස නැහැ. අඩු ගන්න තමයි නිදාගෙන ඉන්න ඇඳේ බෙඩ්ෂීට් එකවත් ගෑවෙන දැනෙනවනම් නිින්දක් නැහැ. ඇඳෙත් ගෑවෙන්නේ නැතුව ඉන්න මේ සැපය ඇත්තට අනුකම්පාවෙන් හොඳ පොළොස් සම්බලක් හදපො මේ ෂෙෆ්ට තරහා යන්නේ මොකද කියලා. එහෙම කතා කරනකොට. මෙහෙම වෙනසක් තියෙනවා. ඉතින් ඒ ෂෙෆ් එවන දැන් උයන කෝකියා කතා කරලා කිව්වොත් අසාධාරණයි ඒව කරන එක මම මේ අනුකම්පාවෙන් කරේ මම මේ ධමගේ දක්ෂකම හරි කියලා මම කතා කරන්නයි ගියේ. කොහොමද ඔප්පු කරලා පෙන්වන්නේ ඔය නිින්ද සැපයි පොළොස් සම්බුලට වැඩිය කියලා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේ අහන කෝටිපති ආසරණ වේද කියලා අහන උත්තරයක් දී ගන්න බැරුව. නෑ මම උඹට තරහට ඊර්ෂ්‍යාවටයි මම මේ වාස් කරන්න ඕන නිසා වැරද්ද දැක්කේ කියන දෙයක් නෑ. එයා දන්නවා. පැහැදිලිවම නින්දේ ලැබෙන සැපය කාටවත් කියන්න බැරි වුණාට විඳින්න බැරි දෙයක් නෙවෙයි. ඕන කෙනෙක් විඳින දන්න දෙයක්. ඒකේ තිබෙන්නේ මොකද? ඇහැ වැඩ කරන්නේ කන වැඩ කරන්නේ නාසය නෑ, දිව නෑ, කය නෑ, රූප නෑ, ශබ්ද නෑ, ගන්ධ නෑ, රස නෑ, පහස නෑ. ඒ තරම්ම ප්‍රකට නිදර්ශනයක් මෙතන තියෙද්දී එන්නේ දෙකේ වෙනසවත් දන්නේ නැති කෙනා දන්න කෙනාට කියනවා ආධ්‍යාත්මිකයක් කියලා, ධාර්මික මිනිස්සෙක් කියලා කියනවා, සදාචාරයක් තියෙනවා කියලා කියනවා. මේ බොහොම සදාචාරාත්මක දෙයක් තමයි මේ නිර්ාමිෂ සුඛය. මෙන්න මේ නිර්ාමිෂ සුඛය නොදැන ගන්න තීන්දුව නැත්තම් නොදැන අපි මේ සම්බන්ධ වෙලා කරන වැඩ පිළිබඳව හොදලා බේරලා ගන්න තීන්දු කරන දෙයක් නැහැ. පෘථග්ජන ලෝකේ පෘථක් පෘථක් එක එකන එක එක තම තමන්ගේ මතිය වලට අනුව තීන්දු කරන්නේ මෙන්න මේ ආමිෂ ලෝකයේ තියෙන මන මනමෝහණීය ගතිය නිසා තමයි. ඒකේ තියෙන මද ගතිය, ප්‍රමාද ගතිය නිසා. මෙන්න මේ නිර්ආමිෂ සැපයට යනකොට යම් ප්‍රමාණික සුඛයක් තියෙනවා. ඒ සුඛය ඒ ආමිෂ ලෝකයට ඔප්පු කරලා පෙන්වන්න බෑ. පෙන්වන්න ගියොත් ඒ මිනිස්සුන්ට චිත්ත පීඩා ඇති වෙනවා. නැත්නම් ඒක ගහපාදීමක් වෙනවා. නමුත් නිර්ආමිෂ ලෝකයේ ඒක එදත් පවතින අදත් පවතින බුද්ධ ආගම තිබුණා නැත්නම් ඒක තියෙනවා. ඒ නිර්ආමිෂ සුඛයේ ආමිෂ සුඛයත් එක්ක බලනකොට ආමිෂ සුඛේ තිරසන් සුඛයක් නම් මේක මනුෂ්‍ය සුඛයක් කියයි. මෙන්න මේ මනුෂ්‍ය සුඛේ ධර්වචනසේ පහළ වෙනකොට අපි අර කිව්වා වගේ කාල මේ බුද්ධකාරාම පුත්‍ර ආදී අත්ංගෙන් තවසිත තාවසයන්ගේ තිබිච්ච බාට ප්‍රකට වෙනවා. නමුත් මේ තියේදීනේ ධර්වචන වහන්සේ මේ කිංකුසල ගවේෂීව මේ දෙකම පැත්තට දාලා එහාට ගියේ. කියන අෂ්ට සමාපත්තියම උපදවාගෙනනේ. ඒ කියන්නේ මේ නිර්ආමිෂ අපි පෙන්වන්න හුඟක් වචන පාවිච්චි කරලා පෙන්වන්න හදපො මේ නිර්ආමිෂ සුඛයත් මේ වේදනාවත් ਸਰවඥාන්සේ එච්චර මායින් කර බව පේන්නේ නැහැ. ਸਰවඥාන්සේ විතරක් නෙවෙයි සිද්ධාර්ථ තාපසව කාලේ. උන්වහන්සේ ඊට පස්සෙත් ඒක හොයාගෙන ගිහිල්ලා අන්තිමට ගියා අනුශේ කෙලස් පිළිබඳව කාරණාව දැනගෙන නිර්ාමිෂ සුඛයක් නැති අවේදිත කියන සුඛේ ਸਰවඥන්සේ අලුත් වචනයක් ලෝකෙට ඉදිරිපත් කරනවා. අවේදිත සුඛේ කියන එක තේරුම් ගන්න බොහොම අමාරුයි මේ ආමිෂ නිර්ාමිෂ කියන දෙක අතර ගැළපොම දන්නේ නැති කෙනා. ආමිෂ කියලා කියන්නේ කිරන්න මනින්න පුළුවන් ඉන්ද්‍රිය ගෝචර වෙච්ච සැප. නිර්ාමිෂ කියලා කියන්නේ එහෙම කිරන්න මනින්න බැරි ඉන්ද්‍රියන් ගෝචර වෙච්ච නැති හදවල විවේකයක විවේකජම් පීති සුඛං කියන විදිහට විවේකයෙන් සතියෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය. මෙන්න මේ දෙකතම එහා ගිය එකක් තමයි මේ සර්වචන්නාංශයේ මේ වගේ සූත්‍රයක මත කරලා පෙන්වන්න හදන්නේ සුඛයක් කියනවා අවේදිතයි ඒ මොකද ඒක වෙනස් වෙන්නේ නැහැ දුකට හේතු වෙන්නේ නැහැ අන්න එහෙම දෙයක් ලෝකයේ තියෙන බව දැක ගන්නට ආංශ සුඛය හරහා නිරාමිෂ සුඛයට යන්න ඕන නිරාමිෂ සුඛයත් ඉක්මවාගෙන අවේදේච සුඛයක් කියන එක තමයි අපි එල්ල කරන්න වෙන්නේ සැලසුම් කරන්න වෙන්නේ. ඉතින් ඒක අමාරු දෙයක් වෙනවා වචනෙත් නගලා කියන එක. නමුත් මෙන්න මේ විදිහට භාවනා කරන අයට නිදර්ශන මාර්ගයෙන් ගෙනහැර පාන්න පුළුවන්. කොහොමද? අපි අර කලින්ම ගත්ත නිදර්ශනේ අර ගන්නවා ආස්වාද ප්‍රසආදයෝ පිම්බීමක් කියන භාවනා කරගෙන යනකොට කායානුපස්සනා කොටසේදී අපි කලින් ගත්ත නිදර්ශන අනුව ගත්තොත් අපි මුලින්ම මුළු කය දිහා දිහා බලන්න. බලන ඉඳලා ඒක අර රූප වේදනා සද්ද වලින් වෙන් වෙලා හිතවිලි වේදනා සද්ද වලින් අයින් වුණාට පස්සේ ඇතුළතට නැමෙන ගතියක්, තැම්පත් වෙන ගතියක්, ස්පාස් වෙන ගතියක් එනවනම් මේ මේ ප්‍රාණය පණ තියෙන බව නිින්ද කිල්ල නැති බව තේරෙනවා ඉඳගෙන ඉන්න ඉරියව්ව වැටෙනවා එහෙම තැම්පත් වේගෙන එනකොට ඒ ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් කයෙන් කියලා කියන්නේ මේ ආනාපානෙන් තොර අනිකුත් අද්දකීම් වල කිචි කැවිලි බලපෑම් බාධක නැත්නම් මේ මේ ඔක්කොටම යටින් සිදුවෙන ආනාපානෙ හොඳට පේන්න පටන් ගන්නවා ඒක මහ ලොකු ජයග්‍රහණයක් ඒක ලොකු පෙරකල පිළිඳක් පිනක් ඒක පේන්න පටන් අරගත්ත පස්සේ අපි ඒක විතරක්ම ඒ කියන්නේ ආස්වාද ප්‍රසවාසයේ විතරක්ම එල්ල කිරීම සඳහා කය අමතක කළා. යටි කය අමතක කරලා දාලා උඩු කයට හිත අරගන්නවා. උඩු කයෙත් ආස්වාද ප්‍රසවාස හොඳටම නැත්තම් පිම්බීම හැකිලිම හොඳටම පිරිමැදෙන තැන හිත තියාගෙන ඉන්නකොට උඩු කයත් අමතක කරපුවාම අපි වේදනාවක තමයි ඉන්නේ. කය තමයි අරමුණු වෙලා තියෙන්නේ. ඒකෝට අපි හොඳට දැනගන්නවා මෙන්න ආස්වාස වාරේ මෙන්න ප්‍රසවාස වාරේ. මෙන්න පිම්බෙන වාරේ මෙන්න හැකිලෙන වාරේ. මෙන්න සක්මනේදී වම වාරේ දකුණු වාරේ කියලා. එහෙම කරගෙන යනකොට මේ තුල තවත් තැම්පත්කමක් ඇති වෙනවා. හොඳට භාවනා කරන අයට එහෙම තැම්පත් වෙලා ඒකේ තියෙන නීවරණ ධර්ම නැතුව හුස්මෙම විනාඩි 10 15ක් ඉන්න පුළුවන් වෙනකොට ලොකු කඹේ විදිනා වාගේ ලොකු සතුටක් ඇති වෙනවා. දැන් නම් මට විනාඩි 5 10ක් භාවනා කරන්න පුළුවන් කියලා. මෙන්න මේ සතුට දැනෙන්නේ හුඟක් වෙලාවට අර ආස්වාස ප්‍රස්වාස පිළිබඳ වින්දනයත් එක්ක වේදනාවත් එක්ක හැපීමත් එක්ක. ඒක ඉඳගෙන ඇතුළතට හිත නැමෙනකොට ගනුදෙනු වෙන හුස්ම ප්‍රමාණය අඩුවෙන්ට අඩුවෙන්ට පිළිමේ පිටවීමේ පිරිමැදීම වේග අඩුවෙන්න පටන් ගන්නවා. ඒක සාධාරණයි. අදින් හිත වැඩ කරන්නේත් නැහැ, කය වැඩ කරන්නේත් නැහැ, වචන වැඩ කරන්නේත් නැහැ. එතකොට හුස්ම ඕනේ නැහැ. හුස්ම දීගං වාස සන්තෝ දීගං වාස සාමීච පජානාති කියන එක රස්සං වාස සන්තෝ රස්සං අස සාමීච පජානාති කියන විදිහට කෙටි වෙනවා. නමුත් වෙන දේවල් නැති නිසා හුස්ම විධාටම මූණට මුණ දා බලන නිසා සබ්බ කාය පරිසංවේදී අසසී තිස්සාමීති සික්කති කියන විදිහට ආස්වාසයේ මේ මුල මේ මැද මේ අග කියලා ආස්වාද ප්‍රසවාස මුලුල්ලම වෙන දේවල් වලින් ඇති වෙන බාධක නැතුව බලාගෙන ඉන්න පුළුවන් ප්‍රසවාසෙත් මේ මුල මේ මැද මේ අග කියලා සම්බකාය සම්පූර්ණ ආස්වාද ප්‍රසවාස කය මුලුල්ලම දැකගෙන යනකොට පස්සම්බනයක් tempat වීමක් කය සිද්ධ වෙනවා. එහෙම සිද්ධ වේගෙන එනකොට අර වේදනා චෛතසිකය හොඳට හැපීම දැන දැන තුන චෛතසිකය එnde එnde එnde එnde tempat වේගෙන එනකොට මේ ආමිෂ සුඛයෙන් නිර්ආමිෂ සුඛයත් නිර්ආමිෂ සුඛයට එහාට ගියා වූ අවේදිත සුඛයත් කියන මේ කතන්දරේ දන්න කෙනෙකුට නම් මේ වේදනා චෛතසිකයාගේ tempatකම සතුටටකට හේතු වෙනවා. අසන්න ගතියක්, බය ගතියක්, කොලා ගතියක්, පාර වැරදිච්ච ගතියක් නෙවෙයි. මේ චෛතසිකයේ එnde එnde එnde සියුම් භාවයක් පැටේනවා. නමුත් ඒ දන්නේ නැත්නම් ඒ කතාව දන්නේ නැති කෙනාට හිතෙන්නේ හුස්ම නැතිව ගිහිල්ලා, සතිය නැතුව ගිහිල්ලා, සමාධිය නැති වෙලා, මන්මුලා වෙලා කියලා එක්ක අයියෙන් හුස්ම ගන්න යනවා නැත්නම් ඇද්ද කරලා බලන්න හදනවා. අර තැම්පත් වෙන එකට අනවින කරනවා, අනදර කරනවා. මේ බණ භාවනා කරනකොට ධර්ම දේශනා කරනකොට ධර්ම සාකච්ඡා කරනකොට අපි මෙන්න මේකටයි මේ බණිය ගන්න තියෙන ආදර්ශය ගන්න. මොකද්ද? කය තැම්පත් වෙනකොට